අත්දැකීම් කිසිවක් සමහර විට බොහොමයක්ම අත්දකින්නට දැන් නොහැකි වී තිබෙනවා. විශේෂයෙන්ම මේ පින්වත් අය අතරින් දෙතුන් දෙනෙක් සිටිනවා අධිපාද භාවනාව කිරීමට තරම් සුදුසුකම් ලබා ඇති අය. එනවාගේ ප්‍රයෝජන සලකා විශේෂයෙන්ම මේ දේශනාව පවත්වන්නේ අන්නයට මේ දේශනාව උපකාර වෙනවා ඇති. අනෙක් අතට මේ වැරණීදී මේ භාවනා ක්‍රමයේ මතුවී නැවතත් මේ භාවනාව තුළින් අත්දැකිය හැකි ඒ අත්දැකීම් ලැබීමට හැකියාව අපේවා කියන අපේක්ෂාව තුළිනුයි අපි මේ දේශනාව පවත්වන්නේ. ඉද්ධිපාද ඉද්ධිසාපාද කියලා වචන දෙකක් එහි තිබෙනවා. ඉද්ධි කියන එකේ අදහස සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම ලබා ගන්නට බැරි සීල සමාධි ප්‍රඥා කියන අංග බොහෝ දුරට දියුණු ඇති සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ ඉක්මවා ලබන උත්තරීතර වූ ආධ්‍යාත්මික ගුණ දිනුවන්ට කියන වචනයක් ඉදිරියන. උත්තරී මනුෂ්‍ය ධර්ම කියන එක කියන්නත් පුළුවන්. එතකොට මේ ඉද්දි වර්ග හතක් තිබෙන බව අපට වැටහෙනවා. පොත්පත්වල තියෙන කතාවක් මේ අපේ අවබෝධය. පළවෙනි එක තමයි පංචාභිඥා සම්බන්ධ ඉද්දී. ඒ කියන්නේ දිබ්බ චක්ක දිබ්බ සෝත බුබ්බේ නිවාසානස්සති පරටිත්ත ඥාන සහ ඉද්දිවිද කියන ඥාන පහ අනුන්ගේ සිත් කියන්න පුළුවන් එක පෙර ආත්ම දකින්නට පුළුවන් එක ඈත සද්ද අහන්නට පුළුවන් එක ඈත රූප දකින්නට පුළුවන් එක ඒ වගේම මේක ආකාර රෙද්දීන් කරන සිත්විීමේ හැකියාව මේවට අභි සංකා විඥා කියලා කියන මේවට සිද්ධි කියලා ප්‍රකාශ කරනවා හැබැයි එකට සත්‍යේන ධ්‍යානෙද්දී කියලා. විශේෂයෙන්ම රූපාවචර ඵලයේ ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතර මේ ධ්‍යානෙද්දී කියන එකට ගණන් ගන්නවා. ඊට අමතරව විපස්සනා සමාධිය ගණන් ගන්නේ අනිමිත් සමාධිය, අපනිත සමාධිය, ශුන්‍ය සමාධිය කියන මේ විපස්සනා සමාධි ධ්‍යානෙද්දීලා ධ්‍යානෙද්දීලා ගණන් ගන්නවා. ඊට අමතරව විමෝක්ෂ අටක් තියෙනාට විමෝක්ෂ කියලා අභිභායතන අටක් තියෙනාට අභිභායතන කියලා ඒ ධර්මයන් ගණන් ගන්නේ මේ ධ්‍යානයේදී කියන කොටසට. ඊට පස්සේ තියෙන ඉදිරි කොටස් පහම නිවනට සම්බන්ධ වූ දේවල්. ඒ කියන්නේ අභිඥා ඉද්ධි කියලා එකක් තියෙනවා. අභිඥා ඉද්ධි කියන්නේ විශිෂ්ට ඥානයෙන් දතියතු මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය සහ සිංහත භාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින අවස්ථාව. ඒකත් සෑම කෙනෙකුම කරන්නට බැරි සමාධි ප්‍රඥා දිනු කෙනෙක් විසින්ම අත්දැකිය හැකි විද්‍යාවක්. ඊළඟට තියෙනවා පරිඥා විද්‍ය කියලා එකක්. මේ සංස්කාර ලෝකයේ පැවැත්ම ඒකාන්ත වශයෙන්ම දුකක් කියන අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහි යන අවස්ථාවේදී ඒකත් ඒ පරිඥා විද්‍ය සම්පූර්ණ වෙනවා. ඒකත් සමගිනකටම ලබන්නට බැරි දෙයක්. තව එකක් තියෙනවා ප්‍රහාණය වෙද්දී කියලා. අවිද්‍යාව සහ තණ්හාව ප්‍රහාණය කිරීම. ඒ අවිද්‍යාව තණ්හා ප්‍රහාණය කරන එකත් විශාලතම විද්‍යාවක්. ඊට අමතරව තියෙනවා භාවනා වෙද්දී කියලා එකක්. සමථ වශයෙන් සහ විපස්සනා වශයෙන් යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගන්නා තෙක් භාවනාව දියුණු කර ගැනීම ඒ භාවනාවෙදී කියන වචනේ ඉලා ගණන් ගන්නවා. තව එකක් තියෙනවා සාස්ත්‍රාත් කළ යුතු ධර්ම සාස්ත්‍රාත් කිරීමෙන් විද්‍යාව විශේෂයෙන් මෙහිදී අපි ගණන් ගන්නේ නිර්වාණ ධාතුව සහ ත්‍රිවිද්‍යාව කියන කොටස් තුන. මේවා තමයි සාමාන්‍යයෙන් විද්‍ය කියන වචනයට අන්තර්ගත වන. මෙන්න මේ විද්‍ය ලැබීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒකට කියනවා විද්‍ය පාදේ කියලා. අටුවා පොතේ සඳහන් වෙලා තිබුණා පඨමං ධානං ඉද්ධිනාම පඨමං ධානස්ස සුද්ධගම් සුද්ධ භාග පරික්ඛන්නයි සංපයුක්ත ඡන්දාදීව ඉද්ධිපාද නාමකය. පළවෙනි ධානයේ ඉද්ධියක්ය ඒ පළවෙනි ධානය ලැබීමට ප්‍රථමයෙන් කළ යුතු කර්තව්‍යයන්හිදී යෙදෙන සංඝ ආදී කොට ඉද්ධිපාද කියලා දක්වනවා. ඒ අටුවා මතයක්. බුදුරජාණන් වහන්සේ වදාළන පසුමෝච බික්ඛවේ ඉද්ධිපාදෝ මොකද්ද මහණෙනි ඉද්ධිපාදය කියන්නේ? යෝ වික්ඛවේ මග්ගෝ යාපති පදා ඉද්දී පටිලාභාය සංවත්තති අයං උච්චිත වික්ඛවේ ඉද්දීපාදෝ මහණෙනි මේ නියත තියපු ඉද්දී ලබා ගැනීම සඳහා යෝ මග්ගෝ යාම යම් මාර්ගයක් ඇද්ද යා ප්‍රතිපදා යම් ප්‍රතිපදාවක් ඇද්ද අන්න ඒකයි මේ ඉද්දීපාද කියනකින් අදහස් කරන්නේ එතකොට මේ ඉද්දීපාද ධර්ම හතරක් තිබෙන බව මා මේ පින්වත් සායත කලින් ප්‍රකාශ කරලා තිබෙනවා ඡන්දේද්දපාදයක්, චිත්තේද්දපාදයක්, ඊගේද්දපාදයක්, දීමස්සායද්දපාදයක් වෙනවා. ඡන්දේ කියන්නේ කැමැත්ත කියන එක. චිත්තේ කියන්නේ සිත කියන එක. වීර්යය කියන්නේ මෙතන ධන ලබන උත්සාහය සම්මාප්‍රදාන වීර්යය නෙවෙයි. දීමස්සාය කියන්නේ ප්‍රඥාව. මේදී ඉද්ධිපාද සත්‍යයට මේ ධර්මයන් ඇති වෙන්නට නම් අර කලින් කියපු ඉද්ධි ලැබීමට යම් කෙනෙක් ඡන්දයක් හෝ සිතක් හෝ වීරයක් හෝ විමර්ශනයක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගත් ඒ සංවාදී කුසස් ධර්ම සමාගයේ ඉත්තේ ලැබෙන තෙක්ම අඛණ්ඩ ලෙසම නොකඩවාම පවත්වාගෙන යන්නට ඕන. එහෙම නැතුව අතනමඟ අත්හරින ඡන්දයක් ඡන්දෙද්දීපාදයක් වන්නේ නැහැ. සැලෙන ඡන්දයක්, ධනය සිත, පසුබස්නා දීර්යයක්, විනිවිදට නොදක්නා ප්‍රඥාවක් ඉද්දීපාද වන්නේ නැහැ. දෙලින්ම අපගේ ඉච්ඡිය අප බලාපොරොත්තු වෙන්නේ ධ්‍යානයක් නම් නැත්නම් නිර්වාණ නම් නැත්නම් වෙනත් අභිඥාවක් නම් මේවා ලැබීම ප්‍රත්‍යාම අඛණ්ඩ ලෙස කුල්තරම් භාවක ප්‍රමණයක් අතපස නොකරගෙන ඉතිරියටම කරගෙන යන ධර්ම හතරක් තිබෙනවා නම් ඒ ධර්ම හතර සම්පතිච්ච විරය විමර්ශා කියන ධර්ම හතර අන්න එවැනි තත්ත්වයේ තියෙන ධර්ම හතරට කියන්න පුළුවන් ඉද්ධිපාල කියලා නිකම් සුළුවේ සංදයක් ඇති වූ පරියට ඒක සංදීපාලයක් වන්නේ නැහැ අනිත් සිද්ධිපාදත් මේ වගේ. මෙන්න මේ ඉද්ධිපාද ධර්ම දිනු කර ගැනීමයි ඉද්ධිපාද භාවනාව කියලා අපි කතා කරන්නේ. අසමාද දෙකේ ඉද්ධිපාද භාවනාව මොකක්ද මානේ ඉද්ධිපාද භාවනාව කියන්නේ? ඉද දෙක්කේ දෙක්කෝ සංඝ සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති. විරිය සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති විමර්ශා සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති මේක තමයි ඉද්ධිපාද භාවනාව කියන්නේ මොකද්ද අපි මේ වටස් විස්තර කරනවා සංඝ සමාධිය පෙර පෙරසුකටගෙන සම්‍යක් ප්‍රධාන වීර්ය යමෙක් පදනවා නම් ඒක සම්දිද්ධිපාද භාවනාවක් ඒ වගේම චිත්ත සමාධිය පෙරසු කරගෙන මේ සතර සම්මත් ප්‍රධාන වීර්යයන් වඩනවා නම් ඒක චිත්ත ඉද්ධිපාද භාවනාවක්. ඒ එලෙසින්මයි වීර්ය සමාධිය පාද කරගෙන විමර්ශා සමාධිය පාද කරගෙන සතර සම්මත් ප්‍රධාන වීර්යයන් වඩනවා නම් ඒවා වීර්ය ඉද්ධිපාද භාවනාව සහ විමර්ශා ඉද්ධිපාද භාවනාව වශයෙන් හඳුන්වන්නට පුළුවන්. අපි මේ කරන ලබන දේශනාවේ කියන දේශනා කොට එක සූත්‍රයක අන්තර්ගත වෙන කොටස් නෙවෙයි විවිධ සූත්‍රවල විවිධ තැන්වල තියෙන දේශනා කොටස් එකට අරලා අපි මේ දේශනාව පවත්වනවා. එතකොට මේ ඉද්ධිපාද භාවනාව කවුරුත් කරන්න ඕන විශේෂයෙන්ම නිවන සමග බලාපොරොත්තු වෙනවනම් ධ්‍යානයක් ලබා ගැනීමට යමෙක් බලාපොරොත්තු වෙනවනම් අනිත් අතට අභිඥාවක් ලැබීමට යමෙක් බලාපොරොත්තු වෙනවනම් බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා මහණෙනි අතීතයේ යම් කිසි කෙනෙක් මහානුභාව සම්පන්න වුණා නම් ආශ්‍රයන් සේකලා නම් ඉක්මනින් ලැබුණා නම් ධ්‍යාන ලැබුවා නම් ඒ සෑම කෙනෙක්ම මේ සතර ඉද්ධපාද ධර්මයන් වැඩිවය. දැන් යම් කිසි කෙනෙක් මේ ධර්මයන් ලැබනවා නම් ඒ අයත් මේ ඉද්ධපාද ධර්මයන් වඩන අයයි. අනාගතයේ යම් කිසි කෙනෙක් නිවන සාක්ෂාත් කරනවා නම් ධ්‍යානයක් අත්දකිනවා නම් අභිඥාවක් අත්දකිනවා නම් ඒ සෑම දෙනා විසින්ම මේ සතර සම්මප්පදාන මේ සතර ඉද්ධපාද ධර්මයන් වැඩි දියුණු කළ අයයි කියයි. නැති අයට ඒක කරන්න බෑ. ඒක නිසා මේ උපාද භාවනාව කවුරුත් විසින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු වැඩි යුතු භාවනාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙන සූත්‍රයක වදාළනවා උද්දීනෝනි වික්ඛවේ සම්බෝධා අනුසම්බුද්ධස්ස බෝධිසත්වස්සෝ සතෝ ඒකදෝසි කෝනිකෝ පච්චෝ කෝ හේතු විද්ධාන භාවනාවේ තාපි මහණෙනි මම බුද්ධත්වයට පත් වීමට පෙර බෝසත් මූලයේ සිටිද්දීදී මම අදහසක් මට පහළ වුණා මොකද්ද ඕම් කෝ හේතුකෝ පච්චෝ විද්ධාන භාවනාව මේ විද්ධාන භාවනාව සඳහා මොකක් හරි හේතුවක් තියෙනවා නම් යම් කිසි ප්‍රත්‍යක් තිබෙනවා නම් ඒ හේතුව කුමක්ද ඒ හේතුව ඒකත් ඒ කුමක්ද පස්ස මනියම් වික්‍රේ ඒකදහෝසි එවිට මහණෙනි මට මේක එලෙස සිහිපත් වුණා මේ කතාවම කෝන්තෝ දේශකෝ පච්චෝ විපාක භවනාති කියන ප්‍රශ්නෙටම පිළිතුර බුදු වුණාට පස්සේ ඒ ආකාරයෙන්ම වෙනස් සූත්‍රයක බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. ඒකට සත්‍ය කියන්නේ විපාක භවනා වැඩි වීමට හේතු වන කරුණු ටික ඊළඟට විස්තර කරන්නේ. ඉද බෙක්කේ බෙක්කෝ සංග සමාධි ප්‍රදාන සමන ප්‍රධාන සංඛාර සමන්නාල සං විද්‍යාපාදම් භාවේති ඉති මේ ඡන්தோ නච අතිලීනෝ භවිෂ්‍යති නච අතිසංගහිතෝ භවිෂ්‍යති නච අත්පත්තං සංකිට්ඨෝ භවිෂති අනච බහිද්දා විකිට්ඨෝ භවිෂති පස්සාපුරේසඤ්ඤේච විහෙරති යථාපුරේ පතහපච්ඡා යථාපච්ඡා තථාපුරේ යථා අධෝ තථා උත්සං යථා උත්සං තථා අධෝ යථා දිවා තථා රත්ත්‍යං යථා රත්ත්‍යං තථා දිවා එවං විවටේන චේතස අප්‍රියෝනාභ්‍යේන සප්පභාසං චිත්තං භාවේති මේ අදහස කෙටියෙන් මා බලමු විස්තර කරලා පසු ඒ කරුණු විස්තර කිරීමට අදහස් කරනවා. මේ ශාසනයේ මහාන විසින් අර සංඝ සමාජයේ පෙරටු කොටගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන. ඔහුගේ මෙතනේ ඡන්දෝ අතිලීන බහුසිතේ මේ ඡන්දය අතිදීන සත්‍යයට පත්වන්නට හොඳ නැහැ. ඒක පසු අපි විස්තර කරන්න. අතිපග්ගහිත සත්‍යයට පත්වන්නට හොඳ නැහැ. නැත්නම් ආත්ම සංකීර්ණ භවිෂති ඇතුළත සිඳා යන්නටත් හොඳ නැහැ. මෙච්ච බහිද්දා විචිත්තෝ බහිස්සති බාහිරට දුවගෙන යන්නට හොඳ නැහැ. පච්චාපුරේ සංයේත විහෙරති පෙරපස් සංඥාවෙන් යුතුවත් වාසය කරන්නට ඕන. ඒ පෙරපස් සංඥාව ගැන කලින් දවසක ප්‍රශ්නයක් මෙතන කෙනෙක් විමසුවා. ඒ නිසාමයි මේ දේශනාව අපි කරන්නට හිතාගත්තේ. මේ පෙරපස් සංඥාව කොටස් තුනකින් සමන්නාගත වෙනවා. එකක් යම්සේ මුලදී පිළිපැද්දානම් පසුවත් එලෙසින්ම පිළිපදිනවා. පසුව යම්සේ පිළිපැද්දා නම් පෙරත් කෙලසින්ම පිළිපදන එක එකක්. උඩ යම්සේද යටත් කෙලසින්ම යට යම්සේද උඩත් කෙලසින්ම පිළිපදන එක දෙවෙනි කොටස. තුන්වෙනි කොටස දිවා කාලයේ යම්සේද රාත්‍රී කාලයේ කෙලසින්මයි රාත්‍රී කාලයේ යම්සේද දිවා කාලයක් කෙලසින්මයි මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් අර පස්සාත් වේසන්නේ පෙරපස් සංඥාවෙන් යුතුව වාසය කළා වෙනවා. මේ අමතරව ඉතින් ඉවට එන තේසසා විස්සෝ සිතකින් අතරියෝනක් දේන නිවැසන සිතකින් සත්වභාසන්තිත්තම් භාවේති ප්‍රභාස්සවෝසිතක් භාවිතා කරනවා. මේ ඡන්දේ විපාදේ ගැන වදාළා. එලෙසින්ම බුදුරජාණන් වහන්සේ අර චිත්තේ විපාදයට වීර්ය වීමසා කියන විපාදවලට වදාරනවා. මගේ චිත්තය අතුලීන වෙන්නට හොඳ නෑ, අතිපත් ගහිත වන්නටත් හොඳ නෑ. ඇතුළට පිටා යන්නටත් හොඳ නැහැ බහැරට විසිරී යන්නටත් හොඳ නැහැ හොඳ නැහැ පස්සාපුරේ සංයේ පෙරපස් සංඥාවේ යුතුවත් ඉන්නට ඕන මගේ වීර්යය වගේ චිත්තය වගේ මගේ වීර්යයත් අතිදීන වන්නටත් හොඳ නැහැ අතිපබ්බහිත වන්නටත් හොඳ නැහැ ඒ වගේම බාහිරට දුවන්නටත් හොඳ නැහැ ඇතුළට පිටා යන්නටත් හොඳ නැහැ පෙරපස් සංඥාවෙන් ජීවත් වන්නට ඕන එතකොට ඒ වගේම විමර්ශාවටත් ඒ කරුණු හතරම යොදන්න මෙසේ කියලා බුදු පියාණන් වහන්සේ වදාරනවා ඒවම් බහවතේසුකෝ වික්ඛවේ චක්කේද්ධිකාදේසු ඒවම් බහුලීකතේසු මෙන්න මේ විදිහට ඉද්ධිපාද ධම්ම හතර යම් කෙනෙක් බහල්කා කළා නම් මහණෙනි මෙන්න මේ ආකාරයෙන් මේ ඉද්ධිපාද ධර්මයන් ප්‍රගුණ කළා නම් මහණෙනි බහුලීකරණය කළා නම් මහණෙනි ඔවුන් අනේක නිවන් ඉද්ධිවිදම් පස්මු බෝති නොඑක ආකාර ඉද්ධිය කරන්නට සමත් වෙනවා අනේක දේ සම්පූර්ණේ විනාසං අනුස්සති මේ සාපාණයෙන් පෙර විශේෂ කඳ පිළිවෙලව දක්නාන් වලින් කියනවා. ඒ වගේම දික්කෙන් සක්නා විසුද්ධේනාතික් සම්පේ මානසේන සත්‍යේ පස්සිත දිබ්බ චක්ඥාණයෙන් කියනවා. දිබ්බ සෝතඥාණයෙන් කියනවා. පරසක්ඛාන පරපුද්ගලාන චේතෝ චේතසා චේතෝ පරිච්ඡපදානාති අනුන්දේශිත දකින්නට පුළුවන් වෙනවා. ඊට අමතරව කියනවා ආස්වානං කහ අනාස්වාන චේතෝ විමුක්තිය සංඥා විමුක්තිය විච්ඡේද ධම්මේ සංඥා විඤ්ඤා සත්‍යකතාව සම්පදේ විරදී මේ සියලුම ආශ්‍රයන් හේතුල අරහත් භාවයෙන් ලැබලා චේතෝ විමුක්තිය සංඥා විමුක්තිය මේ ජීවිතේ මොහොත අධ්‍යක දෙක ඒ විමුක්තියෙන් යුතුව ජීවත් වෙනවා මේ අර කලින් කියපු විදිහට ඒ දිපාද ධර්ම හතර වැඩි වෙනවා මේක විවිධ සූත්‍රවල මේ ඉතිපාද ධර්ම හතර මෙලෙසින් වැඩිමින් නැති ආනිසංස බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. දෙන්නම් කරානම් යන්නතන් කලම් පාදකම් සිතබ්බා විච්ඡේ ධම්මේ අඤ්ඤාසතියව පාදශේෂය අනාගාමිත මේ ඉතිසාර භාවනා මේ ආකාරයෙන් කළානම් යම් කිසි කෙනෙක් ඔහු මේ ජීවිතේම රහත් භාවය ලැබෙනවා නැත්නම් අනාගාමී භාවය ලැබෙනවා නැත්නම් සෝත්‍රයේ තියෙන අසත්ක ඵල අසත්පාන සංසා පාදකම් සිතබ්බා ඵල හත ආනිසංස හතක් ලැබෙනවා මේ ජීවිතේම රහත් වෙනවා එහෙම නැත්නම් මරණ මොහොතේ රහත් වෙනවා එහෙමත් නැතුව අර අනාගාමීන් පස් දෙනා අතරින් එක්කෙනෙක් බවට පත් වෙනවා මේ ආකාරයෙන් නොඑක් තැන ප්‍රශංසනීය මුකේන් ප්‍රශංසනාත්මක විදිහට බුදුරජාණන් වහන්සේ මේ ඉච්ඡාත් භාවනාව වදාරලා තිබෙනවා. එනිසා අපි ඒ ගැන තරමද්දරට ඉගෙන ගෙන තිබීම ඒ අනුව පිටපදීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. දැන් මෙතන කතා කරනවා සංදෙද්දි චිත්ත සංග සමාධි, චිත්ත සමාධි, විද්‍ය සමාධි, විමර්ශ සමාධි කියලා සමාධි වර්ග හතරක්. ඊළඟට ප්‍රධාන සංස්කාර කියලා සම්මා ප්‍රධාන වේගයක් කතා කරනවා. මේ සයන කන්න අර අතිලීන තත්ත්වයට පත්වන්නට හොඳ නැහැ. මොකද සංදේහෝ චිතෝ දීකෝ විමස විමංසාව නුවණ. විමංසාව කියන්නේ නුවණ. කතනෝච දික්කේ අතිලීනෝ ඡන්දෝ මොකද්ද මහණෙනි? අතිලීන ඡන්දය කියන්නේ. යෝ දික්කවේ ඡන්දෝ හෝසද්ද සහගතෝ හෝසද්ද සංකයුක්තෝ අයනෝච දික්කේ අතිලීනෝ ඡන්දෝ. මේ අපේ ඡන්දය කෝසද්ද සහගත නම් කුසීතනම් කුසීතයෙන් සංකයුක්ත වෙලා නම් මේක අන්න අසදීන සත්‍යයට පත් වෙලා. අපේ වීර්ය කුසීත භාවයෙන් සංපයුත් වෙලා තියෙනවා නම් ඒකත් මේ අසදීන සත්‍යයට පත් වෙලා. ඒ වගේම තමයි සිත. ඒ වගේම තමයි ප්‍රඥාව. එම නිසා මේ හිත කුසීත භාවයට පත් වෙන පවත්වාගෙන යන්නට අපි උත්සාහ කරන්න ඕන විශේෂයෙන්ම කුසීත භාවයට පත් වුණාට පසුව චිත්ත ප්‍රබෝධමත් කරන්න ඕන සිත සතුට කරන්න ඕන අපාය බය ආදී මෙනෙහි කරලා සංසාර දුක මෙනෙහි කරලා මේකෙන් ගැලවෙන්න ඕනේ කියන ප්‍රශ්නාව ඇති කරගන්න ඕනේ. මේ ආකාරයෙන් කටයුතු කරලා ඒ අතිරින තත්ත්වයටපත් වූ කුසීත භාවයටපත් වූ ඡන්දය හෝ චිත හෝ වීර්ය හෝ නුවණ නැවත ප්‍රගුණ කරන යථාර්ථයටපත් කරගන්නට ඕනේ. ඒ පළවෙනි කාරණාව දැනගත යුතුයි. මෙතන මේ ඡන්දෝ අතිපබ්බහිතෝ භවිෂ්‍යති. මේ අතිපබ්බහිත වන්නටත් හොඳ නැහැ. අතිපබ්බහිත කියන එකෙන් කියන්නේ යෝ මිත්‍රේ ඡන්தோ උද්දච්ච සහගතෝ උද්දච්ච සංකේතෝ අයනසිත මිත්‍රේ යටිපත්බහිතෝ ඡන්தோ මේ අපේ ඡන්දය නැත්නම් අපේ සිත අපේ ජීවිතය අපේ විමර්ශනා කියන ඉද්ධිපාද ධර්ම හතර උත්පත්ත සහගත වෙනවා නම් උත්පත්ත සංකෘතිය වෙනවා නම් මේ ප්‍රතිපදහිත සත්‍යයටපත් වෙනවා. ඒ කියන්නේ කැළඹිලා විසිරිලා ඉක්මනින් ඉක්මනින් ප්‍රතිඵල ගන්නට අපේක්ෂාවෙන් කටයුතු කරන්නට යනවා සිත විසිරෙනවා කැළඹෙනවා උත්පත්තයටපත් වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි දැනගන්න ඕන උත්පත්තයටපත් වූ සිත සංසම් කර ගැනීමට බුද්ධංග ධම්ම වශයෙන් කතා කරන සතිය දිනු කර ගැනීමට සමාධිය දිනු කර ගැනීමට පස්සද්ධිය දිනු කර ගැනීමට මේ නොසන්සුන් වූ සිත නිසා අපට ඇත්ත ඇතුලෙන් දකින්නට බෑ ඒ නිසා අප සිත සමාහිත කර ගන්නට නෑ සංසුන් කර ගන්නට ඕනේ කියන ප්‍රඥාව ඇති කර ගැනීමට සුදුසු වෙනවා මේ ආකාරයෙන් සිතලා මේ සංහිත tattweට පත් වූ සිත අමාදිමත් tattweට සමාහිත tattweකට මඳහත් tattweකට පත් කර ගන්නට ඕනේ ඡන්දයටත් එලෙසයි, හිතටත් එලෙසයි, වීර්යයටත් එලෙසයි, ඊමස්සාර වලටත් එලෙසින්ම කටයුතු කරන්න ඕන. ඊළඟට පතනෝත වික්‍රේ ඡන්දෝ අත්තං සංකිට්ඨෝ භයසති. අතුලට කුඩාගේ සිත කියන්නේ මොකද්ද? යෝහි වික්‍රේ ඡන්දෝ තීන මිද්ද සාවගතෝ තීන මිද්ද සංකේතෝ ආයමුචිත වික්‍රේ අද්දත්තං සංකිට්ඨෝ ඡන්දෝ. අතුලට කුඩා යන ඡන්දේ කියන්නේ තීන විද්‍ය සංප්‍රයුක්ත වෙච්ච තීන විද්‍ය බර වෙච්ච තීන විද්‍යෙන් යට වෙච්ච එක. අපේ ඡන්දය තීන විද්‍යෙන් යට වුණා නම් අපේ වීර්යය තීන විද්‍යෙන් යට වුණා නම් අපේ සිත අපේ ප්‍රඥා තීන විද්‍යෙන් යට වුණා නම් අපිට මේ භාවනාව සාර්ථක වශයෙන් කරන්නට බෑ. මේ තීන විද්‍ය සහ අර කලින් කියපු කෝසජ්ජ කියන ප්‍රසීත බව දෙකක්. කුසීතභාවයේදී භාවනා කරන්නට පටන් ගන්නට පටන් ගන්නෙත් නෑ සමහර විට කුසීතකම නිසා. ඊ නිමිත්තේ බොහෝ විට භාවනා කරගෙන යනකොට පැන මතුවෙන සත්‍යය. අත බොහෝ විට කියලා තියෙන මේ තී නිමිත්තේ දායකතු ආකාරය, ආකාරය විශේෂයෙන්ම අර පතලාන සූත්‍රයේ වෙන ධර්ම කරුණු මේ දෙන්නලා දීලා තිබෙන. ඒ අනුව මේ තී නිමිත්තෙන් හිත නදා ගන්න ඕනේ. අපේ ඡන්දේ නදා ගන්න ඕනේ, අපේ දීර්ය නදා ගන්න ඕනේ, එලෙසින්ම අපේ ප්‍රඥාව තී නිමිත්තෙන් නදා ගන්න ඕනේ. අනක්කාරණා තමයි සතුමෝච වික්‍රේ ඡන්தோ බහිද්ධා විචිත්තෝ හෝති පිටට විසිරුණ සිට මොකද්ද පංචකාම ගුණේ ආරම්භ මේ පංචකාම ගුණේ ආරම්භන කරගෙන විචිත්තෝ අනිවිසිතෝ අනිවිසිතෝ අනිවිසිතෝ සිත විසිරලා අපි භවනා කරගෙන යනකොට කවර ආකාරව පංචකාම ගුණයන් අල්ලලා සිතක් වෙනවනම් ඒක වහාම මේ බව අවබෝධ කරගෙන එතනම කපා හරින්නට එතන මේක සිඳ දාන්නට අපි දැනගන්න ඕනේ. එසේ නැත්නම් භවනාන් දිනුවක් ගන්නට බෑ. භාවනා කරන කාලය තුළදී දෝ අද වශයෙන් මේ පංචකාම ගුණ ඇල්ලා ඇති වෙන සිටිවිලි එතන මෙතනම කතා කතා හරිනේ කටයුතු කරන්නට අපි සූදානම් වන්නට ඕන. මෙන්න මේ ආකාර හතරකින් අපේ සිත සම්මේ චිත්තේ වීර්ය වීමසා කියන ධර්මාන්තර පෝෂණය වෙන්නට ඕන. ඒ කියන්නේ අපි ලියන්න හොඳ නෑ. අපි පස්සට කරන්න හොඳ නෑ. අධ්‍යාත්ම සංකේතය ඇතුළට ඉඳා බලන්න ඕනේ හොඳ නෑ. බහැරට විසිරියන්න හොඳ නෑ. අර පස්චාතරයේ දෙකට සංඥාව ගැන අපි පසුව කතා කරනවා. මේ ආකාරයෙන් යුතුව ඡන්ද සමාධිය ඇති කරනවා, චිත්ත සමාධිය, වීර්ය සමාධිය, විමර්ශනා සමාධිය ඇති කරගන්නවා. මේ ඡන්ද සමාධිය කියලා චිත්ත සමාධිය කියලා විරිය විමර්ශනා සමාධිය කියලා කරුණු තිබුණාට මේ අර ඒ අනුසාරයෙන් ඡන්දේ සාධක කරන මේ සමාධිය වඩලනවා. මේ පින්වත් අය අතරින් එක්කෙනෙක් පමණක් අපගේ විදුපදෙස් අනුව මේ සමාධි හතර භාවිතා කරලා තියෙනවා දැනට. මොකක්ද මේ මේ ඡන්ද සමාධිය කියන්නේ? ඡන්දං දේ වික්කවේ වික්කෝ නිස්සා ලබති සමාධින් ලබති චිත්තත්වේ කරබතං අයන්චති වික්කවේ ඡන්ද සමාධි. ඡන්දේ පාදක කරගෙන ඡන්දේ කුණක කරගෙන යම් කිසි චිත්තේ කාර්යතාවය සමාධි සමාහය ලැබෙනවා නම් ඒකයි මහණෙනි ඡන්ද සමාධිය කියන්නේ. ඒ වගේම සිත මුල් කරගෙන යම් කිසි කෙනෙක් මේ සමාධියක් ලැබෙනවා නම් ඒක චිත්ත සමාධියක්. දීර්ඝ පාදක කරගෙන යන සමාධියක් ලැබෙනවා නම් ඒක දීර්ඝ සමාධියක්. ප්‍රඥාව සමාධි පාදක කරගෙන යන සමාධියක් ලැබෙනවා නම් ඒක විමර්ශා සමාධියක්. මේ ධර්ම හතරක්. මේ ධර්ම හතරේ වෙනස්කම් හතරක් තියෙනවා. ඒ හතර ආකාරයෙන් වැඩි ඒක නිසා මෙතන ඉද්ධිපාද හතරක් වශයෙන් බුදුදානවාසේ මේ ධර්ම විස්තර කරලා තියෙනවා. මේ හතර විස්තර කිරීමට අටුවා පොතක තියෙන කදිම උපමාවක්. අද කෙනෙක්ගේ තියෙන තානාන්තරයක් කනසරක් තේස් ගැනීමට හතර දිනක් බලාපොරොත්තු වෙනවා. එක්කයක් කල්පනා කරනවා මගේ සම්පූර්ණගේ සිත සතුරු කරලා මම මේ තානාන්තරය ගන්නට ඕනේ කියලා රජුගේ සිත තැනට ගන්න ආකාරයෙන් කටයුතු කරනවා. රජුගේ කැමැතිලා ඔහුට ඒ තානාන්තරය දෙනවා. අන්න ඔහු ලබන්නේ ඒක ඡන්දයේ ප්‍රමුඛ කරගෙනයි. තව කෙනෙක් කල්පනා කරන මට මෙන්න රජුරන්ගේ හිත ගන්නට අපහසුයි වැඩ කළා ඒක නිසා මම මෙයා වශී කරගන්න මන්ත්‍රයක් කියලා. ඊට පස්සේ මන්ත්‍රයක් කරන වශී කරගෙන රජුරන්ගෙන් මේ සමතර ලබා ගන්න. ඔහු චිත්තයට බැරි කරගෙනයි ඒ ස්ථානාන්තරය ගත්තේ. තව කෙනෙක් ඉන්නවා සංස්කෘත ජනපදයක කෝලාහලයක් ඇති කරලා Taman ගිහිල්ලා ඒ කෝලාහලයේ දීර්ඝයෙන් මඩපවත්වනවා. සත්‍ය ප්‍රසාදයට පස්සෙ ලවට තනතුර ලැබ දෙනවා. මොහොතදී දීලේ පාදක කරගෙනයි ඒ තනතුර. තව කෙනෙක් සිටිනා මේ කිසිවක් නැහැ. ඔහුට දක්ෂකම තියෙනවා, හැකියාව තියෙනවා, ඔහු නිවන හොඳයි. ප්‍රඥාව හොඳයි. සත්‍යවම පැහැදෙනා ඥානෙ දක්ෂකම් තියෙනවා, නිවන හොඳයි. මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා ඔහුට තනතුර දෙනවා. ඔහු නිවන නිසා තනතුර ලබනවා. මෙන්න මේ ආකාරයෙන් සංවේ නිසා, දිත්තේ නිසා, වීර්ය නිසා, දීමංසය නිසා පාදක කරගෙන ධ්‍යාන සිත් අපට උපදවන්නට පුළුවන් වෙනවා. ඒක කළ යුත්තේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ විදිකාල භවනාවට අරමුණ වශයෙන් ගන්නේ කසින පතරී ආපෝතේ දෝවාල නීල පීත ලෝහිතෝ දාපදින් කසින අට ආනාපාන සති භාවනාව ගන්නවත් පුළුවන් පින්දෙන් හැකලින් භාවනා ගන්නවත් පුළුවන් මේ ආනාපාන සති භාවනාව පිළිවෙල සියලුම ධ්‍යාන උපදවන්නට පුළුවන් සියලුම කසින උපදවන්නට පුළුවන් පින්දෙන් හැකලින් භාවනාව පිළිවෙල එලෙසින්ම සියලුම ධ්‍යාන සියලුම කසින සමාපatti උපදවා ගන්නට පුළුවන් ඉතින් අපි උදාහරණයක් ගමු පඩවේ කසිනේ කියලා අමීරිය ඉස්තරදානම් පාදක සර්ගනයි සමාධිය උපදවා ගැනීම පහසු වන්නේ දිව්‍ය සමාධිය තමයි බලවත් වීරයක් ඇති කරගෙන ඒ පටවි අරගෙන පටවි පටවි කියලා යම් කෙනෙක් සිහිපත් කරනවා නම් ඒ පටවි ප්‍රශ්නය අරමුණු කරගෙන එතකොට මේ වීර්යය පාදක කරගෙන වීර්යයෙන් පිළිතන ධ්‍යානයකට පිටපත් වෙනවා. කලින් ධ්‍යානයක් ලැබුණු එකට නම් මේ පහසුවෙන් කරන්නට පුළුවන්. ඊට පස්සේ අදිස්ථාන කරනවා මට චිත්තේ පාදක කරගෙන මේ පළවෙනි ධ්‍යානය උපදවා ගන්නට ලැබේවා කියලා. ආනාපාන සතිය දෙනත් ඒක කරන්න පුළුවන්. එතකොට සිත්යේ සාධකයෙන් තමයි පළවෙනි ධ්‍යානයට පිටපත් වෙනවා. දැන් පැහැදිලිවම තේනවා ඒ පුද්ගලයාට අර දීර්ඝ පාදක කරගෙන ලැබපු ඥානය බරපතලයි ඕලාරිකයි ගොරෝසුයි ඒකේ තියෙන ප්‍රීතිය සුඛේ තරම් ප්‍රබල නැහැ චිත පෙරදරි කරගෙන ලැබපු පළවෙනි ධ්‍යානය අච්චර ප්‍රබල නැහැ අච්චර ඕලාරික නැහැ ඊට වැඩිය සුඛමයි ඊට වැඩිය ප්‍රණීතයි ඊට වැඩිය සාන්තයි මේ වෙනස අපි අවබෝධ කරගන්න. අවබෝධ වෙනවා. ඊට පස්සේ සංවේ පාදක ප්‍රගණතේ ධ්‍යානයම ලැබුවා නම් එලෙසින් අධිෂ්ඨාන කරනවා සංවේ පාදකෙන් මට පළවෙනි ධ්‍යාන ලබා ගන්න බේවා කියන. එතකොට ඒ සංවේ තුළින් ඇති වෙනවා ඒ ධ්‍යානය. ඒ ධ්‍යානයේදී පැහැදිලිවම අවබෝධයක් දකින්නට පුළුවන් වෙනවා. දීර්යයට වඩා, චිත්තයට වඩා මේ සමාධිය හුඟාක්ම සියුම්, හුඟාක්ම ශාන්තයි, හුඟාක්ම සහල් ඉඳී. ඊට වැඩිය ප්‍රණීතයි බව. මේ தත්ත්ව තුන තුන් ආකාරයක්. මේවා කරන්නේ මොකක්ද නිසාද? මේ දීර්ඝ සමාධියෙන් කළ යුතු දේවල් චිත්ත සමාධියෙන් කරන්නට බෑ. චිත්ත සමාධියෙන් කළ යුතු ධර්ම මේ සංඝ සමාධියෙන් කරන්නට බෑ. ඒ නිසා මේවා වෙනින් වශයෙන් වඩන්න. ඊළඟට විමර්ශ සමාධිය උපදවන්න. විමර්ශ සමාධිය දැන් කතා විකසනයන් අපි අරමුණු කළේ විමර්ශයේ ප්‍රඥාව සාධක වෙන්න මන්ට කලින් ධ්‍යාන උපදවා ගන්න ලැබේවා කියලා අධිෂ්ඨාන කරගෙන පටේ ඉඳලා සිහිපත් කරන විට අර ඡන්ද චිත්ත ඒ වගේම නිවිසේ කියන සමාධි උපදිනේ ඒ පතන එකක් නේ මතු පිට ආරම්භ කරගෙන මතු පිට tattwe මේ දීමංසා සමාධිය එහෙම නෙවෙයි ඒක යට යට තියෙන පතරේ කොටස් අනුවන කොටස් පරමාණු කොටස් පවා පෙනෙන්නට පටන් ගන්න ලක්ෂ කෝටි ගාණක් ඒ සෑම ලක්ෂ කෝටි ගාණකම පරමාණු කොටස් වල එළියේ සිට පවතින මේ සිට පන පරමාණු රූප කොටස් වලින් ඈත් වෙන සිත සමාධියටපත් වෙන මහා විනිවිද දක්නා සමාධියක් අන්නේ දීමංසා සමාධිය තමයි ඉතාමත්ම ප්‍රයෝජනවත් වන්නේ භාවනාවෙන් මේ විදර්ශනා භාවනාව කිරීමට විමර්ශන සමාධියේ සිටගෙන ගමන් කරන්නට පුළුවන් මේ වැඩ කරන්නට පුළුවන් විමර්ශන සමාධියේ සිටගෙන භාවනා කරන්නට පුළුවන් සංකප්පිත සමාධිය වලින් ඒවා කරන්නට බෑ ඒකයි මේ විමර්ශන සමාධිය ඉතාමත් ප්‍රබලව අවශ්‍ය වන්නේ මෙන්න මේ විදිහට සංකප්පිත විදිය විමර්ශනයේ මේ විපාක ධර්ම හතර අනුමත කරගෙන පළවෙනි ධ්‍යාන උපදින. ඒක ධ්‍යාන හතරක් උතන තියෙනවා. ආනාපාන සතිය වුණත් අරමුණු කරගෙන කෙනෙකුට අදිස්ථාන කරන්න පුළුවන් අන්න සම්බේ පාදක කරගෙන මේ ආනාපාන සති භාවනාව තුළින් පළවෙනි ධ්‍යානය ලබා ගන්න ලැබේවා. ඒ වගේම සිත්යේ වීර්යය වීමත්. මේ විදිහට ආනාපානෙම පළවෙනි ධ්‍යාන ආරම්භ කරගෙන ආනාපානෙම ආරම්භ කරගෙන ධ්‍යාන සිත් හතරක් උපදවන්න පුළුවන් වෙනවා. මේ විදිහට සංග සමාධි, විරේ සමාධි, චිත්ත සමාධි, වේමංසා සමාධි කියන සමාධි වර්ග හතර උපදවන්නට ඕනේ. ඊට පස්සේ මොකක්ද මේ ප්‍රධාන සංස්කාර කියන්නේ? සංඝ සමාධි සබහා සංඛාර සම්මාන සංනිපාදම් භාවයති කියලා නේදයි. සබහා සංඛාර කියන මේ කතාව විස්තර කරන බුදුරජාණන් වහන්සේ අලං ජීවිතේ සංඝාදී ධර්මයන් පාදක කරගෙන සමාධියක් ඇති කරගත්තාට පසුව සෝ අනුස්සන්නානම් පාපකානම් ධම්මානම් අනුපාදාය උස්සන්නානම් පාපදානම් ධම්මානම් සහානාය අනුත්සන්නානං කුසලානං ධම්මානං උපාදාය උප්පන්නානං කුසලානං ධම්මානං සිතියා සම්මෝසාය දීයෝ භාවය දේසුල්ලාය සම්බන්ධනීති වායනති විරියන්නාලබති සම්පන්නං හාති පදහති අන්න ඒක තමයි මේ උත්සන්ති බික්කවේ ප්‍රධාන සංඛාර මේකට තමයි මහන්නේ ප්‍රධාන සංඛාර කියන්නේ මොනවද මේ ධර්මයේ පාදක කරලා වූ පාදක කරගෙන මේ සංකල්ප කුසල ධර්මයන් විකටවීම සඳහා උපන් කුසල ධර්මයන් තව තවත් දියුණු කර ගැනීම සඳහා කටයුතු කරගන්නවා නූතන අතිශය බලන නූතනීය සඳහා උපන් අතිශය බලන සහානය සඳහා කටයුතු කරනවා. බුදුදානන් වහන්සේ වදාළා ඉති අනන්ත සංඝෝ අනන්ත සංඝ සමාධි ඉනිසේ ප්‍රධාන සංඛාරා අනන්ත දෙවික්ඛවේ සංඝ සමාධි ප්‍රධාන සංඛාර සමන්නාම සංවිද්ධාදෝ එතකොට මේ ඉද්ධිපාදයේ තුලින් සංඝ සමාධිය සහිත ඉද්ධිපාදයේ වෙන්න නම් කොටස් තුනක් තියෙනවා. අයන්සේ සංඝෝ සංඝයේ කියන එකක් වෙනවා. අයංසේ ඡන්ද සමාධි ඡන්දේ පාදක ගත්තු සමාධියට කියන්න ඕනේ. ඉනිසේ පධාන සංඛාරා ඒ ඡන්ද සමාධිය පාදක කරගෙන සතර සම්‍යක් කරාම වීර්ය වඩන්නටත් ඕන. අන්න එතකොට ඡන්ද ඉද්ධිපාදේ වැඩි වෙනවා. ඒ ඡන්ද ඉද්ධිපාද භාවනාව කරනවා අපි එතකොට. ඒ වගේම තමයි හිතට වීර්යයට වීමංසාවට හිත විපාක භාවනා කරන පුද්ගලයාලාව ඒ භාවනා කිරීමේ සිට තියෙන සිට ඊට අමතරව හිත සමාධිය තියෙන ඒ සමාධිය පාදක කරගෙන සතර සම්මාප්‍රධාන වීර්යයන් කරන්නට ඕන වඩන්නට ඕන. ඒ වගේම මේ හිතාගන්න වීර්යය වගේම වීමංසාවටත් මේ ආකාරයෙන්ම දැනගන්නට ඕන කියනවා. මෙන්න මේ සමාධි දැන් සංඝ සමාධි චිත්ත විදේ මාර්ගාදී සමාධි ඊළඟට ප්‍රධාන සංකාර හත කියනවා. මේ ප්‍රධාන සංකාර කොහොමද උපදවන්නේ? කිරීමට බලාපොරොත්තු වන්න මේ සමතපාදක කරණීයට සමතේ වැඩෙන ආකාරයෙන් මේ ප්‍රධාන සංඛාරයන් සම්මප්පදාන වීරයන් වඩන්නේ කොහොමද කියන එකයි. සමත වශයෙන් කතා කරනකොට ඔක්කොම ධ්‍යාන අභිඥා ආදී එක ගැනීම. දැන් අර විදිහට පඨවි කසණය හෝ ආනාපානය හෝ පිම්බීම හැකිලිම හෝ කවර අරමුණක් පාදක කරගෙන ඡන්දය තුළින් යම් කිසි කෙනෙක් පළවෙනි ධ්‍යානය ලැබුවා නම් ඔහු ඒක ලැබපු කුසලයක්. නූපං කුසල තමයි ඔහු චිත්තේ පාදක කරගෙන ඒ ධ්‍යානය ලැබෙන්නේ නැහැ, වීර්යය පාදක කරගෙන ලැබෙන්නේ නැහැ, විමර්ශාව පාදක කරගෙන නැහැ. එතකොට තව සංගමයේ ධ්‍යාන කිත් තුනක් ඔහු උපදවාගෙන නැහැ. මේ ධර්මයන් උපදෙන්න උත්සාහ කරනවා. යම් මේකෙන් පළවෙනි ධ්‍යානය යමක් උපදවාගෙන සිටිනවා නම් දෙවෙනි ධ්‍යානෙන් එහාට සියලුම ධ්‍යාන ඔහු උපදවාගෙන නැහැ. දෙවෙනි ධ්‍යාන උපදවාගෙන සිටිනවා නම් තුන්වෙනි ධ්‍යානෙන් එහාට ඔහු ධ්‍යාන උපදවාගෙන නැහැ. මේවා නූපන් කුසල ධර්ම. මේ නූපන් කුසල ධර්මයන් වැඩි වීම සඳහා උපදවා ගැනීම සඳහා කටයුතු කරනවා. එතකොට පළවෙනි ධ්‍යානයේට ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සමාධි හතරෙන් වැඩි වුණාට පසුව පළවෙනි ධ්‍යාන හතරක් තියෙනවා. එතකොට දෙවෙනි ධ්‍යානයත් පරිසිම් හතරක්. එතකොට දෙවෙනි ධ්‍යානයත් පරිසිම් හතරක්. තුන්වෙනි ධ්‍යානත් හතරක්. මේ ආකාරයෙන් ධ්‍යාන හතරේ අර ඡන්දේ පාදක කරන, චිත්තේ පාදක කරන, දීර්ේ පාදක කරන, දීමස්සාව පාදක කරන භාවනා කරන විට ධ්‍යාන 32ක් භාවයටපත් වෙනවා. පටවේකසණයෙන් නම් එතන ධ්‍යාන 32ක්. ආපෝ කසිනියෙත් එහෙම ධානය 32ක් උපදවා ගන්න වෙනවා. තේජෝ වායෝ නීල පීත ලෝහිතෝ දාස් කියන කසිනවල එනකොට ඒ 32 ඒවා අටක් ධාන 256ක් වෙනවා. මේවා නූපන් කුසල ධර්ම. මේ ගාන ලකුණාට මේක ඒ තරම් ප්‍රබල අමාරු වැඩක් නෙවෙයි. ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි. එක ධානයක් උපදවා ගත්තාට වෙන්න පළවෙනි ධාන හතරක්, දෙවෙනි ධාන හතරක්, තුන්වෙනි ධාන හතරක් ආදී වශයෙන් ධාන 32ක් උපදවනවා. ඒ වගේම ආනාපානියෝ පින්නේ පාදක කරගෙන එහි තියෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතු කොටස් හතර අරමුණු කරගෙන නැත්නම් ඒ ආනාපාන සංගාතියේ තුලින් ඇති වෙන ඒ පාට නිමිති සමාගයේ සිතට අනුකූලව හසුරවාගෙන නීල පීත ලෝකෝදාත කියන කසින හතරක් අනුව භාවනා කරනකොට කලින් කියපු 256න් මේ 32ට අමතර වූත උපදවා ගන්නට පුළුවන් වෙනවා මේවා නූපන් මේ සම්මත වශයෙන් කතා කරන විට නූපන් කුසල ධර්ම මේ ටික කෙනෙක් උපදවා ගත යුතු වෙනවා. ඊට අමතරව අන්න අර පච්චාපුරේ සංඥාවත් භාවිතා කරන්නට ඕන මේ සමත විදර්ශනා දෙකටම මේක අවශ්‍ය වෙනවා. කොහොමද පච්චාපුරේ සංඥා භාවිතා කරන්නේ? පච්චාපුරේ සංඥාව කියන්නේ යථා පච්චපුරේ තථා පච්චා යථා පච්චා තථාපුරේ. පෙර යම්සේද පසුවත් විසීමයි පසු යම්සේද පෙරත් විසීමයි කියන එක. එහිදී ධ්‍යාන සිතකට සමවැදුනාට පසුව ඒ නැගිටින අවස්ථාවේදී ඒ මාර්ගයලා සිටින ඉරියව්වෙන් ඉවත් වී යන්නේ නැතුව එතනම සිටගෙන ඒ ධ්‍යානයේ ලැබපු අවස්ථාව දක්වාම මුල ඉඳලම ඔක්කොම ධර්ම ප්‍රත්‍යේක්ෂා කරනවා. මම මේ විදිහට මෝනසීතේ මේ විදිහට පැමිණියේ මෙහිම ආහාර ගත්තේ මෙහිම වාඩි වුණේ මේ විදිහටයි මම ඉරියව් පැවැත්තේ ඔන්න එහෙම භාවනා කරන පරිකන්න භාවනා මෙහෙම සිදු වුණා. මෙහෙම යනකොට උද්ඝාන මිත්‍ර මේ විදිහට පහළ වුණා. ටික වේලාවක් යනකොට මෙන්න මේ ආකාරයෙන් පරිභාග නිමිත්ත පහළ වුණා. මේ විදිහට ධානාංග පහළ වුණා. මෙන්න මෙහෙම ධානයට සිතපත් වුණා. ධානයේ මේ විදිහට සිටියයි. දැන් මම ධානයෙන් නැගිට්ටා. අර මුල ඉඳලා අගට කොහොම 100ෙන් නුවණින් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මුලින්දලා අපට සේවා වීම පාස්ති අවශ්‍යා කරන ධ්‍යානෙ නැගිට්ටෙ මෙහෙමයි ධ්‍යානෙ හිටියේ මෙහෙමයි ඒ වගේම අර පටිභාව නිමිත්ත පහළුණේ මෙහෙමයි අනුලෝම නිමිත්ත පහළුණේ මෙහෙමයි පරිකරණ භාවනාව කලේ මෙහෙමයි භාවනාවට වාඩිුණේ මෙහෙමයි ඊට පෙර මම කයසකසුවේ ආගත් ආහාර මෙහෙමයි මේ ආදී වශයෙන් පසුපස්සට ප්‍රතික්ෂේප කරනවා හතමංච වික්කවේ පච්චාපුරේ සංයේ විරති යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ ඉද පිට්ඨවේ පච්චාපුරේ සංඥා සුද්ධිතා හෝති සුමනසිකතා සූපධාරිතා සුප්පටි විද්ධාය පඤ්ඤාය කියලා. බුදුරජාණන් වහන්සේ එලෙසින් මේ කොටස වදාලා අපි කියපු කාරණාව තමයි එහි දැක්කේ. මේ විදිහට කටයුතු කළාට පසුව ඊළඟ සැරේ භාවනා කරනකොට අර තමන් ප්‍රතිවේක්ෂා කරලා තියෙන නිසා තමයි ධ්‍යානෙපත් උනේ මේ ආකාරයෙන් කියන ඊට වඩා හොඳට දෙවෙනි අවස්ථාවේ කරන්නට පුළුවන් වෙනවා. උදාහරණයක් අපි හිතමු උදාහන මිත්‍ර පහළ වුණාට පස්සේ පරිභාග නිමිත්ත පහළ වෙන්න යම් කිසි උත්සාහයක් කළා නම් ඒ උත්සාහය අර කලින්ට වඩා වේගවත් කරනවා කලින්ට වඩා තියුණු කරනවා කලින්ට වඩා හොඳට කරන්න පුළුවන් වෙනවා අන්න ඒ ආකාරයෙන් අපිට මේක තව තවත් තව තවත් හොඳින් හොඳට කරන්නට පුළුවන් ශක්තිය උදා වෙනවා මේක ඇත්ත වශයෙන්ම ප්‍රතිවේක්ෂා වශී භාවයක් මේක කරන්නට සිදු වෙනවා ඊට අමතරව යථාදිහා තථාරත්ථං ඒකාරක්ඛින් තථාදිවා දිවාකාලයේ යම්සේදී සංඝ සමාධිය ආදී වැඩවන රාත්‍රී කාලයේ පෙරසීම වඩන්නට ඕනේ. ඒ කියන්නේ යම්කිසි ආකාරයෙන් මේ නිමින්ගේ මේ ආකාරයේ මේ නිමිත්තේ දිවා සංඝ සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතම් භාවේති තීහි ආකාරයේ දේහිනින්ගේ තීහි නිමිත්තේ පත්තිං චන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතම් නිදිපාදම් භාවයේ එහෙම බුදුහාමුදුරුවෝ වදාරලා තියෙන්නේ යම් ආකාරයකින් යම් සතහනකින් යම් විදිහකට දවල් කාලයේ මේ ඡන්ද සමාධිය වැඩුවා නම් තී ආකාරයේ තේරිදී ඒ ආකාරයට ඒ විදිහටම රාත්‍රී කාලයේ මේ ඡන්ද සමාධිය වඩනවා. රාත්‍රී කාලයේ යම් විදිහකට නම් කලේ ඒ ආකාරයෙන් දවල් කාලයේ මේක කරනවා. මෙහෙම කරන්නේ ඉතා හොඳ ප්‍රගුණතාවයක් ඇති කර ගැනීම සඳහා. උදේ එක විදිහකට පිළිපැදලා සවස් කාලයේ රාත්‍රී කාලයේ තවත් විදිහකට පිළිපදිනා නම් අපිට ඒ තුنين හොඳ ප්‍රතිඵල ගන්නට අපහසු වෙනවා. ඒක නිසා තමයි මේ විදිහට අර රාත්‍රී කාලයේ දිවා කාලයේ කටයුතු කළ යුතු වන්නේ. දැන් මේ දක්වා අපිට සාර්ථකකලේ මේ ප්‍රධාන සංඛාර සම්පතර සම්‍යක් ප්‍රධාන වීර්ය සමත වශයෙන් වඩන පුද්ගලයා මේ ඉතිපාද භාවනාව කරන්නට නම් අර සම්පචිත්ත විරිය විමර්ශා කියන ධර්ම හතර අතිරේණ ආදී සත්‍යයට පත්න වී සබා ගන්නට ඕන ඊට අමතරව ධ්‍යාන සිත් උපදවන්න ඕන ඡන්ද පාදක කරන චිත්තේ පාදක කරන වීර්ය විමර්ශා පාදක කරගෙන මේවා අර ඊළඟට මේ පත්‍යවේශා වශයෙන් උපදවා ගන්න මුලින්ම අපට කනතිල්ල මුලට ධ්‍යානය උපදවා ගැනීම දී ක්‍රියාකල්ප පිළිවෙල සිහිපත් කිරීම. ඊට අමතරව තව ප්‍රතිවේශාවක් කරන රාත්‍රී කාලයේ යම්සේද දිවා කාලයේ කෙලෙසීම කටයුතු කිරීම. මේට අමතරව තව කොටස් 3-4ක් කරන්නට සිදු වෙනවා සමත වශයෙන් භාවනා කරන කුජලයා විසින්. ඒක යථා අදෝ තථා උද්ධං යථා උද්ධං තථා අදෝ යට යම්සේද උඩත් එලෙසයි උඩ යම්සේද යටත් එලෙසයි මේක විස්තර කරන්නේ කතමංජ බික්ඛවේ පච්චාපදේ සංගේ විරති යතා අදෝ තථා උත්තං යතා උත්තං තථා අදෝ ඉද බික්ඛවේ වික්ඛුම මේ කායං උත්තං පාත්තර තචෝ උත්තං පාත්තර මොකක්ද අනිත් එක ඥානදී අතිමස්මින් කායේ කේශාලෝම නකා කියලා විස්තර කරන පාඩේ විස්තර කිව්වා සම්පාදසලා මට ඉන්නේ කාලේ. මේ පාඩේ සිට හිසපතුල දක්වා හිස දෙතුන් දක්වා යම් කොටස් තියෙනවා නම් කෙස්ලොම් නියදම් සම්මාස්නහර ආදී මෙන්න මේ පිළිකුල් කොටස් එකක් එකක් අරගෙන භාවනා කර. සමත වශයෙන් විදර්ශනා වශයෙන් දෙකටම මේ පොදේ. මෙහිදී යට කොටස් ශරීරයේ යම්සේ පිළිකුල්ව පැහැදිලිව පේනවා නම් ශරීරයේ උඩ කොටස් එලෙසින්ම අපිට පිළිකුල්ව පේනට ඕන. ඈ එතකොට ශාරීරික විශේෂයෙන්ම අපි මිනී කපන තැන්වල දැකලා තියෙනවා මොලේ කපනකොට මේකන් පිළිකුලක් දුඟක් තේරෙන්නේ. බඩ හරිය කපනකොට ඉන්න තත්ත්වය. මේ බාහුවලු අම්මා මේ දෙනහැලියට ඉස්සර පිළිකුල් නැහැ. එහෙම නෙවෙයි සෑම කොටසක්ම පිළිකුල් වශයෙන් පේනවා. ශරීරයේ ඇතුළේ අංශයේ පිළිකුල් වශයෙන් පේනවාද පිටත් ලෙසින්ම පිළිකුල් වශයෙන් පේනවා. බොහෝ දෙනෙකුට පිට පිළිකුල් වශයෙන් පේන්නේ මේ විදිහට උඩ සහ යට පිළිකුල් වශයෙන් දක්නා වගේම යට සහ උඩත් ලෙසින්ම පිළිකුල් වශයෙන් දකින්නට ඕන. මේ දැකලා ඊට පසුව මේ කිස්ගස් අරමුණු කරගෙන පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්න. ලොම් මරණ කරමින් පළවෙනි ධ්‍යානෙ උපදවන්න. මේ විදිහට මේ දෙතිස් තුනක කොටස අතුරින් එක එක කොටසක් අරමුණු කරගෙන ධ්‍යාන 32ක් උපදවන්න පුළුවන්. ලොම් මරණ කරන එකයි, ඇට අරමුණු කරන එකයි, මාස් අරමුණු කරගෙන තව ධ්‍යාන ඒ විදිහට. මේකත් මේ එක කොටස සම්බේ පාදක කරගෙන දිනු කර ගන්නට ඕනේ චිත්තේ පාදක කරන වීර්ය පාදක කරන විමර්ශා පාදක කරන කරන්නට ඕනේ එතන හතරක් තියෙනවා ඒ හතර ආකාරයෙන් අර ධ්‍යාන 32 වැඩුණාම ධ්‍යාන 128ක් වෙනවා ඒ කියන්නේ අපි ඉතින් උදාහරණ මස් කියන්නේ මස් කැලේ අරමුණු කරගෙන පළවෙනි ධ්‍යාන උපදිනවා ඡන්දේ පාදක කරගෙන. චිත්තේ පාදක කරගෙන මස් අරමුණු කරගෙන ධ්‍යාන උපදිනවා. වීර්ය පාදක කරගෙන ඊමං සපාදක කරගෙන භාවිත කරනවා. මේ විදිහට කොටස් පිටකට වැඩිනහම 128ක් ධ්‍යාන වෙනවා. මේවා එක පහසුයි මේ ගානන් ලොකු උනාට බරපතල දේවල් නෙවෙයි පළවෙනි ධ්‍යාන උපදවා ගැනීම විතරයි මෙතන බරපතල කාර්යයක් වන්නේ. ඒ නිහාට කටයුතු කිරීම ඉතා පහසුයි. ඊට පස්ව මේ නිහාට තව කොටසක් පිළිකුල් භාවනාය කරන්නට වෙනවා. මොකද්ද පිළිකුල් භාවනාවේ ඒ ඒ කොටස් මේවා පඨවි ධාතුව මේවා ආපෝ ධාතුව මේවා තේජෝ ධාතුව මේවා වායු ධාතුව කියලා වෙන් කරනවා දැන් මස් කැල්ලේ තියෙන සද ගතිය මුද්ද ගතිය පඨවියේ තියෙන තෙතමනේ තෙත් ගතිය ආපෝ ඒ ත්‍රිේටි පිංගිලා තියෙනක වායු එහි තියෙන මොකක්ද ප්‍රශ්නේ හෝ සීතල තේජෝ මේ විදිහට කොටස් හතර වෙන් කරලා මේ එක එක කොටසක් වලින් පඨවි කසනේ පඨවි කසනේ ආපෝ කසනේ තේජෝ කසනේ වායෝ කසනේ උපදවනවා. ඒ කියන්නේ ශරීරයේ පිළිකුල් භවනාව තුළින් මස් වල තියෙන පඨවි ගතිය නැත්නම් මුළු ශරීරයේ තියෙන පඨවි ගතිය අරමුණු කරගෙන පඨවි කසනේ උපදවනවා. මෙහිදී තමයි අභිභායතන කියලා මම කලින් කිව්වේ නොයසන වචනය. නොයසු වචනය මේ මේවා අට අභිභායතන උපදවා ගන්නට පුළුවන් වන්නේ මේ අවස්ථාවේදී තමයි. ඒවට මම අත ගන්න තියන්නේ මේකෙන්දී පටවි කතින් අපි කලින් බාහිර පටවි ආපෝටි කියන ගස් ආරමුණට දැන් ශරීරය ඇතුළේ තියෙන පටවි කතනේ පටවි ආරගෙන පටවි දහතින් පළවෙනි ධ්‍යානෙ උපදිනවා ඡන්දේ පාදක වෙන චිත්තේ පාදක වෙන වීර්ය පාදක වෙන වීමස්සා පාදක කරගෙන ඊළඟට මේකේ තියෙන පහත වර්ග අපේ ශරීරයේ රතු පාට තියෙනවා ලේ වල ඇස් වල අර මේ මිදුරු මස් වල දිවේ වගේ. ඒ රතු පාට අරමුණු කරමින් ලෝහිත ලෝහිත කියන්නේ රතු කියන එකනේ. ඒ ලෝහිත රශ්මිය උපදවනවා. සුදු පාට ශරීරයේ තියෙන පිත් වල සෙම් වල ඒ වගේම දත් වල ඒ කොටස් අරමුණු කරමින් ශ්වේත රශ්මිය උපදවනවා සුදු පාට. ඊළඟට නීල පීත ලෝහිත ඕදාත මේ කහ පාට තියෙනවා සෙම් වල මේ පිටේ තියෙනවා. ඒ වගේම මේද තට්ටු වල තියෙනවා. මේව අරමුණු කරමින් මේ පහ පාට කසිනේ උපනවා පීත කසිනේ උපදවාන. ඡන්ද චිත්ත විරේ වීමංසා මේ සෑම එකටම අවශ්‍ය හතර හතර ආකාරයි. ඊට අමතරව නිල් පාට. නිල් පාට නම් අපිට අරමුණක් හොයාගන්න කලින් බැරි වෙන පසුව තේරුම් ගන්නට පුළුවන් වුණා මේ සමහර නිල් පාට ශරීරයේ තියෙන සමහර නිල් පාට නහර. නිල් පාට නහර. උඩට පේනවා. ඒවා නැත්නම් ඇහිලේ තියෙන නිල් පාටක්. අන්න ඒ ඇලේ නිල් පාට තරම් ප්‍රබල නැහැ. මොකද තරුණ කුංචි ළමෙන් විතරයි මේ නිල් පාට දිස්වන්නේ. එම නිසා අර නහරවල තියෙන නිල් පාට හෝ නැත්නම් ඇසේ තියෙන නිල් පාට හෝ අරමුණු කරමින් නිල කෂණයක් උපදවා ගන්නවා, ධ්‍යාන උපදවා ගන්නවා මේ පිළිකුල් භාවනා කරේ. එතකොට පිළිකුල් භාවනාව තුළින් පඨවි කසණයෙන් අරමුණු කරලා ආපෝ තේජෝ වායව කසණයෙන් අරමුණු කරලා ධ්‍යාන උපදවන්න පුළුවන්. නිල පිළිත ලෝහිත ඕදාත කසණ වලින් ධ්‍යාන උපදවන්න පුළුවන්. මේ සෑම එකක්ම ඡන්දේ පාදක කරගෙන කරන්න ඕනේ. චිත්තේ පාදක කරගෙන කරන්න ඕනේ. සීලේ පාදක කරගෙන විමර්ශා පාදක කරගෙන කරන්නට ඕනේ. දැන් ඔන්න ඒ ටිකක් කරනවා සමත වශයෙන් කරන එක නම් විදර්ශනා වශයෙන් කරන එක නම් එයාට ඒ ටික කරන්න ඕනේ. මේක අමතරව තව එකක් කරන්න කියනවා. මොකද්ද ඉද්දී විවතින චේතස අපනියෝ නද්දේන සත්පභාසං චිත්තං භාවේති නමස්සනු විවෘතෝනු සිතකි සත්පභාසං චිත්තං භාවේති ප්‍රභාස්රෝසිත භාවිතා කරන මේක මොකද්ද ඒක තමයි බුදුරජාණන් වහන්සේ බදාරන්නේ දිවා මේ ආලෝක සංඥා සුද්ධිතා හෝතේ දිවා සංඥා ස්වාදිත්‍ඨිතා මේ වචන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආලෝක සංඥාව මනෙන් ප්‍රගුණ කරලා දිවා සංඥාව හිතේ සම්පත් කරගන්න මා මේ ඇයිට ආලෝක සංඥා බහිත කරන හැටි විස්තර කරලා තිබෙනවා අද ඒක තව දුරටත් විස්තර කරන්න ආලෝක සංඥා බහිත කරන්නට නම් අර කරුණ වලට අමතරව ඉහළට පායන ඇතිලාවට හොඳට ඉරණිය පැතිරී ඇති දේශ බලාගෙන ආලෝකේ ආලෝකේ කියලා ඇස් අරගෙන සිහිපත් කරනවා. ඊට පස්ව ඇස් දෙක පියාගෙන මේ ආලෝකේ ආලෝකේ ආලෝකේ කියලා සිහිපත් කරනවා. නැවත ඇස් අරගෙන ඉරේලිය දිහා බලන ආලෝකේ ආලෝකේ කියලා මෙන්පත් කරනවා. මේක කරන්න හොඳා හොඳයි කන්දක් උඩ නම් නැත්තම් තැනිකලාවක්. මොකද ඈතට ආලෝකේ විහිදී ඇති ආකාරයේ පෙනෙන තරමටම හොඳයි. පොඩ්ඩක් නේ මෙන්න මේ විදිහට ඇස් දෙක වරක තියාගෙන වරක ඇරගෙන ආලෝකයේ දෙස බලාගෙන ආලෝකය ආලෝකය කියලා මෙනෙහි කරනකොට ඇස් දෙක තියාගත්තාට පසුව හිතට පේනවා ඇස් දෙක ඇරගෙන සිටියා වගේම මේ ආලෝකයේ මේ ඉඟුවේදී පැතිරී ඇති ආකාරය. මේක ඈත්ටි කාලෙට ගියාට පස්සේ ඇස් දෙක පියාගෙන හරි ඇස් දෙක අරගෙන හරි කලුවරේ ඉඳගෙන ආලෝක සංඥාව මෙනෙහි කරනකොට අර දවල් කාලේ ගස් කොළන් පෙන්නා වගේ පේන්න පටන් ගන්නවා. හිතට හොඳට පේන්න පටන් ගන්නවා. මේක ඉතාම වැදගත් භාවනාවක් මේ ආලෝක සංඥා භාවනාව. මෙන්න මේ විදිහට හිතට හොඳට ආලෝකය පෙනෙන්නට පටන් ගත්තාට පසුව ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන සිටින විට අන්න එහි විලදී තව එකක් කරන්නට සිදු වෙනවා. ආලෝකයේ මත චිත්ත පතුරුවා කරන අපි හිතමු හැතැම්ම ගාන එහාට එළිය පේනවා හිතේදී අපි කන්ද පින්න නැත්නම් තැන්තරාව නැත්නම් භාගයක් කාලා විතර පේන. මේ ආලෝකයේ මත චිත්ත පතුරුවා කරනවා. චිත්ත පතුරුවන් හැරලා සිතයි ආලෝකයයි දෙක එකතු කරනවා. චිතයි ආලෝකයයි දෙකක් වශයෙන් ඉස්සලා තිබුණේ. දෙකම එකක් බවට පත් කරනවා පතුරුවලා. ඊට පසුව අර ආලෝකයෙන් සිත වෙන් කරනවා. මේ වෙන් කළාට පසුව ඔහුට ආලෝක සංඥාව හිතේ මනමින් පිහිටනවා ඕනෑම වෙලාවක ආලෝකය ගැන සිහිපත් කරපු විද්‍යසම අර ආලෝකයේ ඉරෙලිය පැතිරී ඇති ආකාරය පේනවා. බැලි පායල වචන වෙලාවක උනත් රෑ උනත් රෑ 12ට උනත් ඝන කලවරේ උනත් එහෙමයි. එතකොට අපට අර අන්ධකාරයේ තියෙන දේවල් පවා බලන්නට පුළුවන් සත්‍යයක් ලැබෙනවා සිත තුළින්. මෙන්න මේ ආලෝක සංඥාවත් පුරුදු කරනවා. මෙන්න මේ ටික කරලා ඉවරනාට පසු සමත වශයෙන් මේ ප්‍රධාන වීර්යයේ වඩන ආකාරය, ඉද්ධිපාද භාවනාව වඩන ආකාරය මේ ප්‍රකාශ කළේ මේ දක්වා කතා කළේ ඡන්ද චිත්ත විරිය වීමංසා පාදක කරන ධ්‍යාන සිත් කරවා ගන්නතේ විශේෂයෙන් පඨවි ආදී කසින අට අරමුණු කරමි. දෙවෙනි එක ඒ ඡන්ද ආදී ධර්මයන් අතිලීන අතිපද්ධිත ආදී පත්‍යන්ට පත්වන්නට ඉඩ දෙන්නට එපාය. තුන්වෙනි එක ඒ ධ්‍යානයෙන් නැගිට්ටාට පසුව ධ්‍යානයටපත් වූ අවස්ථාව දක්වාම චිත්ත ප්‍රතිවේක්ෂා කරන්නට කොයි විදියට කොයි විදියට මේ කර්තේත් මම පැමිණියේ. ඒ වගේම අගට මුලට මුල සිට අගටත් මෙලෙසින්ම කටයුතු කරන්නේ. ඊළඟ එක තමයි අපි කතා කළේ රාත්‍රී කාලයේ යම්සේද දිවා කාලයේ පරිසින්ම කටයුතු කරන්නේ. ඊට අමතරව පස්වෙනි කාරණාව වශයෙන් කිව්වේ මේ පිළිකුල් භාවනාව හරියට වඩන්නට එක එක කොටසක් වලින් ධ්‍යාන සෑනිකම් උපදවන්න නීල පීතාදී කසිනත් පටවි ආදී කසිනත් ඒ තුලින් උපදවා ගන්නය. ඊට අමතරව කරන්නේ හත් වෙනි එක වශයෙන් ආලෝක සංඥාව දිනු කරන්නට. එහෙම දිනු කරාට පස්ව තව වැඩ කටයුතු තුනක් කරන්නට තියෙනවා. මොකද්ද? කායම්පි චිත්තේ සමාදාති චිත්තම්පි කායේ සමාදාති. මේ කොටස දෙන්නේ මේ ඉන්න පිටිස අතරින් කරලා තියෙනවා. ඒ කියන්නේ ධ්‍යානසිතක් උපදවාගත්තාට පසු ධ්‍යානසිත තමාගේ ඉදිරියෙන් ඇතයි කියලා සිතාගෙන ඒ ධ්‍යානසිත ඇතුළට කය දක්ෂන සිටින්. ඒ වගේම අර ධ්‍යානසිත එළියෙන් තියෙන එළියෙන් තියෙන ධ්‍යානසිත කය ඇතුළට දක්ෂන ඊළඟට. මේදී අති ගැඹුරු සමාධිමත් සිතක් උද්ගත වෙන ඉතාමත්ම ප්‍රණීත තත්ත්වයක් මේවා අත්දැකපු අය දෙදෙනෙක් මේ සිටිනා ඒ අය මේවා දන්නවා ඇති සෑම ධ්‍යානයකට මේ ආකාරයෙන් කරනවා ආයම් පිචිත්තේ සමාදාතේ චිත්තම් පිඛායේ සමාදාතේ ධ්‍යාන සිත කය ඇතුළට ගන්නවා කය ධ්‍යාන සිත ඇතුළට ගන්නවා දෙක මාවෙන් මාරුට කර කර ඉන්නවා මේවා වරක් කරලා බෑ දෙවරක් තුන්වරක් දහවරක් නෙමෙයි 10000 සරක් පමණ කරන්නට ඕනේ ඊට පරිවාර ගානක් කරන්නට ඕනේ වසීභාවයක් ඇතිවීමට නම් මේ කළාට පසුව තව එකක් කරන්න තියෙනවා. එච්චරයි කරන්න තියෙන්නේ සමත වශයෙන් නූපං කුසල ධර්මයන් ඉදීමට. මොකද්ද? සුඛ සංඥාංච දර සංඥාංච කායි ඔක්කමිත්වා විහෙරති. මේකත් එක්කයි කළන්නේ. සුඛ සංඥාව, ලහ සංඥාව, කය ඇතුළට බස්සල ජීවත් වෙන. මේ පිරිස අතරින් එක්කෙනෙක් පමණක් ඒවා අත්දැකලා තියෙනවා. කොහොමද? හතරවෙනි ධ්‍යානයට කවර ආකාරයෙන්ම පාදක කරගන්නේ? භාවනාවට සමාදිනවා. ඊට පෙර ධ්‍යා භාවනා පටන් ගැනීමට ප්‍රථමයෙන් අදිෂ්ඨාන කරනවා මට මේ හතරවෙනි ධ්‍යානයේ තියෙන සුඛ සංඥාව ලෞ සංඥාව පැයක් තුල නැත්නම් පැයකමාරක් තුල නැත්නම් පැය භාගයක් තුල මෙපමණ කාලයක් තුල පවතිවා කියලා. කියලා ධානයට සම්බන්ධන. එහිදී සුඛ සංඥාව සහ සුඛ සංඥාව කියන්නේ කය සහ සිත සුඛයෙන් පිරී යන කප්පේ. ඒක අපිට තේරෙනවා. අන්න ඒ සුඛ සංඥාව. ලහු සංඥාව කියන්නේ කය සිතත් පුළුම් පෙදක් වගේ බරක් නැති ඉතා පස්සද්ධි තත්යෙන් පවතින සැහැල්ලු ස්වરૂපේ. ඊ දෙකම අපි අත්දකින්නට අපට අත්දකින්නට පුළුවන් අර අදිස්ථාන කරපු කාලය තුලදී. අන්න එහිදී කරන්නට ඕන සුඛ සංඥාව ලව සංඥාව ඉදිරියෙන් තියෙනවා කියලා හිතාගෙන ඒ සුඛ සංඥාව ලව සංඥාව කය ඇතුළට ගන්නවා. ඊට පස්සේ කය ඉදිරියෙන් තියෙන සුඛ සංඥාව සහ ලව සංඥාව ඇතුළට බස් වෙනවා. මෙන්න මේ ටික හරියට ප්‍රගුණ කළොත් ඔහුට පුළුවන් අනේක වේතං ඉද්දිවිදම් පච්චන බොහෝති පරසත්තානම් පරපුද්ගලානම් චේතසෝ චේත චේතසා චේතෝ පටිච්චපජානාති අන්නයිගේ හිත දකින්න පෙර භවයේ දකින්න ඕන දෙයක් සාමාන්‍ය පොඩි දෙයක් මවන්නවා දෙයක් කරන්න පුළුවන් ඒක කරන්නට නම් මේ විදියට හොඳට වශී කරලා වශී කරලා වශී කරලා හතරවෙනි ධ්‍යානයේ සමවැදෙලා ඒ නැගිටලා ඊට පස්ව අදිෂ්ඨාන කරනවා කරන්න ඕනේ උදාහරණයක් දුන්නොත් පෙර භවයේ පිනේවා අදිෂ්ඨාන කරනවා ඊට පස්ව නැවත හතරෙන් ධ්‍යානයට සමවදිනවා. ඒ නැගිටිනා නැගිට්ටත් පස්ව පෙර භවය අපිට පේනවා. අපි හිතමු කෙනෙක් විසිත බලන්න ඕනේ කියලා. අර විදිහට වසී භාවයට පත් කරගත්තා වූ සිත හතරේ ධ්‍යානෙ ඇති කරගන්න. ඇති කරගෙන අදිෂ්ඨානයක් කරන මොහොගේ සිත මට පෙනේවා කියලා. ඊට පස්සේ නැවත හතරේ ධ්‍යානෙට සමවදිනවා, ඉන් නැගිටිනවා. නැගිටපු ගමන්ම ඒ අනිත් එක්කෙනා සිතන සිත තමාගේ සිතවිල්ලක්සේ තමාගේ සිත තුළ මතුවේ. ඒක දකින්න. මේක මේ වෙලාවක් යන දෙයක් නෙවෙයි එක ස්නේහයෙන් හතරවෙනි ධ්‍යානය සම්වාදින්නත් පුළුවන් අදිෂ්ඨාන කරන්නත් පුළුවන් නැවත හතරවෙනි ධ්‍යානය සම්වාදින්නත් පුළුවන් තත්පර 30ක් ඇතුළත ඊළඟට අනිත් එක්නාගේ සිත අකින් සතු උදා කර ගන්නත් පුළුවන් යම් කිසි කෙනෙක් සුළු ගින්දරක් වෙන දෙයක් නොවන්නට අවශ්‍ය නම් ඔහු විසින් කළ යුත්තේ තීජෝකසලයේ සම්වර්ධන හතරින් ධානය නැගිටිනවා අදිස්ථාන කරන මේ කුමන ගින්දර ප්‍රමාණය ලැබේවා කියන ඊට පස්සේ අදිස්ථාන කරපාට පස්සේ අර තීජෝ අදිස්ථාන ශක්තිය අනුව ඒ ගින්දර මැවෙනවා ඒ වගේ ඒ ඒ දැඩි කරන්ට අවශ්‍ය ධානයට සම්වර්ධනට අපි දක්ෂ වන්නට ඕනේ මේ ටික කළාට පස්සේ අපි සම්මත වශයෙන් මේ ඉතිපාත් භාවනාව කළා වෙනවා දැන් අර මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට ගිහිලා බයිජන්ත ප්‍රසාදේ මාබඩගිනේ සොලවල සක්‍ර බය වෙනවා. ඒ වගේම මේ විදාරණාථ ප්‍රසාදේ ආම්‍ර 1000ක් තියෙන තත්ත්ව දෙක තුනක බිල්ඩින් එකක් ඒකත් මාපටැන් බිල්ඩින් හොල්ලලා බිය ගැනීම හම්බුනේ. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුන්නම් කෝ භික්ඛවේ ඉදිපාදානං භාවිතත්තා බහුලීකරත්තා මුක්ඛල්ලානෝ භික්ඛු එවං මහිද්దికෝ හෝති එවං මහාන් භාව මේ ඉදිපාදාන හතර මහණෙනි මේ මුක්ඛල්ලාන මහාමුතු උද්දට භාවිතා කරා උද්දට ප්‍රතිගත කළා ඒකයි එවං මහිද්దికෝ එවං මහාන් භාව ඒ තරම් මහිද්దిక වෙන්නේ මහාන් භාවන්නේ නිසා වරක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ආනන්ද හඳුන් විශේෂයෙන් කලේ මම මේ ඉද්ධිපාද ධර්ම හතර මැනවින් ප්‍රගුණ කළා. ඒක නිසා මට ඕන නම් කල්පයක් හරි කල්පයට ටිකක් වැඩි කාලයක් හරි ඉන්නට පුළුවන්. කල්පය කියන්නේ මේ පරමාර්ථ ජීවිතය තියෙන. අවුරුදු 220ක් උදාහරණයකට. එතකොට ඒ විදිහට මේ ඉද්ධිපාද භාවිතා කිරීම තුළින් තමයි යම් කෙනෙක් මේ මනිත්‍තික භාවයන් මහාර්ථ භාවයක් ලැබෙනවා නම් ඒක ලැබුවේ දැන් ලබන අනාගතේ ලබන. එම නිසා මේ භාවනා සම්පූර්ණයෙන්ම වැළලී ගොස් මෙවැනි බුදුවදන් වලින් උපදෙස් දීලා තියෙද්දි මේ විසුද්ධි මාර්ගය වැනි පොත්වල නිකන් ඩක්ටපට බහූත වගේ කරලා තියෙන කිසි කෙනෙක් ඒවා වඩා කිසිම අත්දැකීමක් ලැබලා නැහැ. එම නිසා මේ දේශනාව අපි කරන්න බලාපොරොත්තු වෙන මිනි දෙන්නේ කුන්දේ කොසිටිනා මේවා කරන්නට පුළුවන් අය. ඒ අයට උපකාර කිරීමට අනාගතයේ හෝ දවසක මේ දේශනාව අහලා කවුරු හෝ මේ වැනි ප්‍රයෝජන අරගෙන මේ බැලණියගේ ධර්ම මතුවේවා කියන අදහස පිටු කරගෙන මේ දේශනා කළා. මේ ඉද්ධිපාදයන් හතරේ එක්තරා තත්ත්වයක් තියෙන පටිච්චසමුප්පාද තත්ත්වයක් සංසිද්ධිය තත්ත්වයක්. දැන් උදාහරණ කියන්නේ මේ පින්වත් මේ භූමියට එන්නට උත්සාහයක් කළා මේ බලාගත්තට. ආවට පස්සේ ඔච්චර උත්සාහ කළා තැන්න බැන්නේ. ඒක සංසිද්ධියක්. පටි. මේ වාගේ ඉද්ධිපාද ධර්ම හතරේ සංසිද්ධියක් තියෙනවා. ඒ සංසිඳුණට පස්සේ එහුට කවදාවත් ඒ ඉදිපාද පාදක කරන ඒ ඉහාට හටක ගන්න බෑ. නැත්නම් එදා හිටපු රහතන් වහන්සේලා ඔක්කොම 90%කට වැඩි හිටියේ සාමාන්‍ය මොනවත් ඉදි නැති අය. ඒ ඔක්කොම ඉදිපාද ධර්ම භාවිතා කරලා මහා ඉද්දික මහානුභව වෙන්න තිබුණා. එහෙම කරන්නට බෑ මොකද පටිච්චසමුප්පාද தත්ත්වයටපත් වෙන මේ සියලුම සංසිඳෙනවා. සතර සතිපට්ඨාන ධර්මයන් සංසිඳනවා ඉතිපාද ධර්මයන් සංසිඳනවා ඒ ඒ වගේම සම්පදාන ධර්මයන් සංසිඳනවා බුද්ධංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ග ධර්ම සීලය සමාධිය ප්‍රඥාව විමුක්ති විමුක්ති ඥාන දර්ශන මේ ඔක්කොම සංසිඳිලා නිසිල වෙන තැනක් වෙනවා එතනට කිසිවක් කරන්නට කිසිවෙකුට අප බැරි වෙනවා ඒ සංසිඳන පැත්තෙන් ඉන්නට වෙන ඒකයි අපි ඒ සංසිඳීම කෙනෙකුට ඇති වෙන්නට පෙරට මේ මේ කළ යුතු ආකාරය මෙසේ ප්‍රකාශ කරන්නේ මේ සම්මත වශයෙන් භාවනා කරන ආකාරය ඉද්ධිපාද භාවනා. දැන් විදර්ශනා වශයෙන් මේ ඉද්ධිපාද භාවනා කරන ආකාරය. මේක දෙකක් දෙආකාරයක්. විදර්ශනා වශයෙන් භාවනා කිරීම තුළින් තමයි මේ ජීවිතයේදී වික්‍රේ ධම්මේ මේ ජීවිතයේදීම හරිද? චේතෝ විමුක්තියෙන් පඤ්ඤා විමුක්තියෙන් ධිට්ඨිය දන්නේ ශාන විඤ්ඤා සත්‍යකත්වව සම්පජ්ජ විහෙරති. චේතෝ විමුක්තියේ පඤ්ඤා විමුක්තියෙන් මේ ජීවිතයෙන් අත්දැකලා නිවන් ගන්න පුළුවන් වන්නේ. නැත්නම් අනාගාමී රහත් භවයෙන් ලබන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නට නම් අර බාහිර වශයෙන් පඨවි ආපෝ තේජෝ ආදී කෂණ වලින් ධ්‍යාන උපදවන්න යන්නේ නැහැ. පිම්බීම් හැකලින් වලින් හෝ ආනාපාන භාවනාව තුළින් හෝ ධාතු මනසිකාර භාවනාවෙන් හෝ පිළිකුල් භාවනාව තුළින් හෝ මේ ධ්‍යාන උපදවා ගන්න. දැන් මේ විදර්ශනා භාවනා කළ යුතු ආකාර පහක් තියෙනවා. සමත බුද්ධංගම විදර්ශනාවක් තියෙනවා. ඒ කියන්නේ සමතය කරලා ඊට පස්සේ විදර්ශනා කරන එක. විදර්ශනා බුද්ධංගම සමතම් භාවයේදී විදර්ශනා කරලා ඊට පස්සේ සමත භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ශුෂ්ක විදර්ශක භාවනා ක්‍රමයක්. තනිකරම විදර්ශනා භාවනා පමණක්. තව එකක් තියෙනවා යුගනන්ද භාවනා ක්‍රමයක්. සමත විපස්සනා දෙකම එකසේ වැඩෙන භාවනා ක්‍රමයක්. මේ භාවනා ක්‍රම ඉද්ධිපාද විපස්සනා භාවනා ක්‍රමයක්. මේක සමත පුබ්බංගම විපස්සනා භාවනාව කියන්න පුළුවන් ඒක හරි නෑ. මොකද සමතේ පාදක වෙන විපස්සනා කරන කෙනා ඡන්දේ පාදක වෙන, චිත්තේ පාදක වෙන, වීර්ය විමර්ශ පාදක වෙන, ඒ ධ්‍යාන උපදවලා ඒවා ඒවා අනුපස්සනා කරන්නේ නෑ. මොකක් හරි ක්‍රමයකින් ධ්‍යාන ලැබ අනුපස්සනා. මෙහිදී එහෙම නෙවෙයි ඡන්දේ පාදක කරන, චිතත් වීර්යත් විමර්ශත් පාදක කරන ධ්‍යාන උපදවා ගන්නට ඕන. එතකොට තමයි අභිඥා සහිතව රහත් වන්නට පුළුවන් වන්නේ. එතකොට තමයි ත්‍රිවිද්‍යා පහළ වන්නේ. එහෙම අනාගතයේ භාවිතා කරපු අයට පමණයි මතු අනාගතයේ මතු බුද්ධ ශාසනයකදී හෝ මහය මහාන් භාව සම්පන්න රහත් භාවය ලබන්නට වන්නේ නැත්නම් නිකම්ම රහත් බවක් විතරයි ලැබෙන්නේ කිසි කෙනෙකුට පෙන්වන්නට බෑ අර සතු නැති කුරුල්ලෝ වගේ. ඉගිලෙන්නට බෑ නෑ ඈත ගෙඩි තිබ්බත් කන්නට බෑ. ඒ තත්ත්වයක් සුද්ධත වෙන්නේ. එමේ නිසා අපි අර කලින් සමත වශයෙන් වැඩිවන්නේ අපි පිළිකුල් භාවනා, කේශාලෝමා, නකා දන්තා පතුවා දිවසින් ඒ එක එක කොටසක් කොටසක් අරගෙන ඡන්දයේ චිත්තේ වීරය විමර්ශාව පාදක කරගෙන එක එකක් වලින් ධ්‍යාන සිත් උපදවන්න. එතකොට එතන ධ්‍යාන සිත් 128ක්. ඊට අමතරව මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තීජෝ වායු කොටස් අරමුණු කරගෙන නීල පීත ලෝහිත ඕදාස කොටස් අරමුණු කරමින් භාවනා කරන මිහිදී අපට අභිභාතන විමෝක්ෂ වෙන පත්‍යයන් උද්ගත කර ගන්න පුළුවන් වෙන ඒ දේශනාව අපි වෙන දවසට කල් දාන්න. එතකොට මේ විදිහට ධ්‍යාන සිතක් උපදවා ගත්තාට පසුව සෝ යදීන තත්ත්වෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනපස්සති අර විදිහට ඡන්දේ පාදක කරන හෝ චිත්තේ වීර්ය විමර්ශ පාදක කරන පළවෙනි ධ්‍යාන උදාහරණ කියෙමු ලබා ගන්නා ඔහු සෝ යදීව හෝති ධ්‍යාන මට්ටමේම ඉදිද්දීම ඒ කියන රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයට අයිති ධර්ම අනිත්‍යතෝ දුක්ඛතෝ අනත්තතෝ ශුන්‍යතෝ සම්පස්සදී අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් බලන පරතෝ පලෝකතෝ පරම වශයෙන් පළෝක වශයෙන් මේ මෙතන 11 ආකාරය විස්තර කරලා තියෙනවා. මේ විදිහට භාවිතා කරන විශේෂයෙන්ම මතක තබා ගන්නට ඕන මෙහිදී ඇති කරගත යුත්තේ බීමස්සාපාදක සමාධියයි කියන එක. මීමන්සාව ඥානය ප්‍රඥාව පෙරකට නැති සමාධියක් ඇති කරගන්න මෙතෙක් කල මේ මීමන්සා සමාධිය පවතිවා කියලා අදිස්ථාන කරන ඊට පසුව ඉහි තියෙන රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම සුභ වශයෙන් ආදී වශයෙන් 11 ආකාරයකින් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා මේවා විස්තර කරන්නට වේලාවක් දෙන්නේ නැහැ ඊට පසුව සෝතේහි කම්මේ චිත්තං වටි පටිවාපේති මේ පංචස්කන්ධ ධර්මයන්ගෙන් සිත ඈත් කරන මුල ඉවත් කරගන්න. සෝතේ ධම්මේ චිත්තම් පටිවාපෙත්තා අන්න එහෙම ඒ ධර්ම කහින් සිට ඈත් කරගෙන පංචස්කන්ධයෙන් සිට ඈත් කරගෙන අමතායතවා චිත්තං උපසංහරති ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සන්තෝ සබ්බෝ පටිපටින් සබ්බෝ තණ්හකෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං අර පංචස්කන්ධයේ අනිත්‍ය ආදී වශයෙන් විමසලා ඒ හොඳට අවබෝධ වුණාට පසුව ඒ පංචස්කන්ධයෙන් සිත ඈත් කරලා ඊට පසුව අමතාය ධාතුව චිත්තං උපසංහරතේ නිවන දෙසට සිත හරවන සෝ තත්තට වාසවන කම පාපනාති ඔහු අන්න ඉනි සිටගෙන සියලුම ආශ්‍රයන් කරලා සය කරලා පහත් වෙනා නෝචි ආශ්‍රවණං කම පාපනාති ආශ්‍රය සයකන බැරිණාන තී දීර්ඝ ධම්මරාගේන සායක ධම්මනන්දියා ඒ සත්‍ය තුලින්ම පංචන්නම් ඕරම් භාගයන් සංයෝජනනම් පරික්ඛා ඕපපාතිකෝ හෝති සත්‍යපරිනිබ්බායි අනාවති ධම්මෝ තස්මා ලෝක අනාගාමි තත්ත්වයට පත් වෙලා සුද්ධා වාසික උපදිනා නැවත මේ ලෝකයට නොයන ආකාරයෙන් එතකොට මෙහිදී අපි විපස්සනා වශයෙන් එතකොට මෙහිදී අපි විපස්සනා වශයෙන් භාවනා කරනවා නම් විමර්ශාව පාදක කරගෙන ධ්‍යානසිතක් උපදවාගෙන ඊට පස්ව ඒ ධ්‍යානයේ සිටීමදීම ඒ ධ්‍යානයේ ඇති අවස්ථාවේදී පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ආදී වශයෙන් විමසලා ඊට පස්ව ඒ පංචස්කන්ධ ලෝකයේ සිටින් ඈත් කරලා නිවන පැත්තට සිත යොමු කරන්නට ඕන. මේදී අරූපාවච ධ්‍යාන වලින් නම් රූපගතන් කියන කතාව අන්තර්ගත වන්නේ නැහැ. මොකද රූපේ නොපෙනී යන නිසා. ඒ වගේම නේව සංඥාන සංඥාන අටවෙනි ධ්‍යානයේදී නම් ඒ ධ්‍යානයේ සිටින්ම සිටිද්දීම නෙවෙයි කළ යුත්තේ ඒ නැගිට කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සූත්‍රයේ මම හිතන්නේ අටකනාග සූත්‍රයේ මේ කරුණ දැක්වෙන්නේ. මේ පින්වත් අය දැන් බොහෝ කාලයක් තිස්සේ මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ආදී වශයෙන් විමසීමසා භාවනා කළා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වන ආකාරයෙන් අනිත්‍ය අනාත්ම ලක්ෂණය මත කරමින් මත කරමින් භාවනා කළා. සත්සංපස්සනා භාවනාව බින්මින් වශයෙන් භාවනා කළා. විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා ආදී. ඊට අමතරව අනිත්‍යානුපස්සනාව තුළින් මේ අනුපස්සනා හත වැඩෙන ආකාරයෙන් භාවනා කළා. දුක්ඛානුපස්සනාවෙන් අනාත්මානුපස්සනාව තුළින් මේ අනුපස්සනා හත වැඩෙන ආකාරයෙන් භාවනා කළා. මේ පින්වත් අය මේ ආකාරයෙන් හරියට භාවනාව මේ දක්වා කරලා තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ ආදී වශයෙන් දැක්වූ සියලුම කරුණු මේ ඇගේ సంతාන තුළ දැන් බෙදලා තියෙනකොට මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් වැටහිලා තියෙනුනට දුක්ඛ වශයෙන් වැටහිලා තියෙනුනට රෝගයක් වශයෙන්, ගඩුවක් වශයෙන්, උලක් වශයෙන්, පළෝක ධර්මයක් ඇදී පිදී යන ධර්මයක් වශයෙන්, අනාත්ම වශයෙන්, ශූන්‍ය වශයෙන් මේ ආදී නොඑක ආකාරයෙන් වැටහිලා තියෙන්නට ඕනේ. මොකද අපි මේ දක්වා අනිත්‍යං පස්සනා වැඩුවා, දුක්ඛං පස්සනා වැඩුවා, අනාත්මං පස්සනා වැඩුවා, සත්‍යං පස්සනා ධර්මයන් මත කරගත්තා. ඒක අඩපාඩු සකසා ගත්තා. එම නිසා මා කල්පනා කළ අද සවස් තුනට අප